ලබනවා නීතිගල නිස්කරණ ආරම්භ වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නීතිගල නිස්කරණ ආරම්භයේදී යෝගාචරණයක නිම ධර්ම දේශනාව අවබෝධ කරගන්න Thank you. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිනවස්නාතං අත්මස්වාදීන දේශනා කරන්නේ අදවාරේ කියන්නේ අසුතිය ඇති හතරක් අද පස්සේ කතාවේ සති හතරක් අපි මේ දේශනා මාලාව සඳහා ගොරෝන් ප්‍රතිප බෞද්ධයන් බොහෝ මාත්‍රකාවිච්ච පිච්ච අනුමිත සූත්‍රයේ කියන්නේ කියන්නේ අකදේ කියන්නේ මොකක්ද කියන අපි ඉගෙනගෙන අපි ඉතිරි ගුණ දන්නා ප්‍රමාණයට ඉතර කරගන්නේ තමයි මේකා කලෙ මේ ධර්ම දේශනාව කරනවා. අපි සත්‍ය කියන ගුණය, සුදුසුදුක කියන ගුණය මේ කොට කියමින් කරයි ජීවිතාවයේ සුදු සුදුසුක කියන ගුණ දෙක ඕන සත්‍ය සංගම් ප්‍රායෝගිකව යුක්ත කරලා සීලමන් උත්සාහ කරා. මේ ඊළඟට ඊළඟ කියන්නේ සුදු සුදුසුක කියන ගැතිය සතමායාවී කමින්තර ලංකනායෙන් තොර නිදි භාවය, ජීවිත භාවය නැති. ඉතින් මම මේකට වඩා උතුමින් පිටකට කරන්න ඕනේ කියලා උත්තරෝම ඉදිරිය බලන ප්‍රලක්ෂය බලන නැති භාවයක් තමයි මේ කුතු සූදුවි කියන ගුණ දෙක සම්මානයෙන් ගන්න අපි ගන්න දෙන්නේ ශක්තිය මහලක් වෙනවා. ඒ නිසා කුතු සූදුවි කියන දෙක වැඩ පිළිවෙලක්. ඒක නැති වැඩ පිළිවෙලක්. ක්‍රියා විඤ්ඤාණය. ආනේ ක්‍රියා විනී රහය. ඒක දෙකේ කරකට නිවිදින සංසේතයෙන් තමයි මුන්න හරකට අපිට දැසගන්න ආරම්භ වෙන්නේ අහිත ගන්න පුළුවන්. මේක අපි ගන්න ගන්නකොට සාමාන්‍ය විදිහට තමයි ඇති. ඒකට මේ අනුගත යනකොට ඒක වඩා දුවීමක් සිදු වෙන්නේ ඉඳ තියෙනවා. ආරම්භ දෙවිය කියන කරන්නේ ආරම්භ කිරීම අපේ ඇති සංඥාන ඇති ගන්නවා මේ උතු විශේෂිත කියන ගුණ දෙක ඉතු කනා ඉතු කියන ලක්ෂණයක් ඒ වගේම තමයි මේ වැඩේ කරගෙන යනකොට හින්දාම නැවුම්පත් කියන එක ඉතිසෙන් උත්සාහ කරාට වඩා ජීවී මතින් තවමට ඒක කරන්න කියලා කියනවා ඒක කරන්න කියනවා හැබැයි ඉන්න කියන කිච්චෙන් කියන කියලා හැම වෙලාවෙම ඒ නරක මනසක් ඇති කරගෙන යන්න පුළුවන්. එන්නම් සාධනතා ඥානෙ යටතේ වැඩ කරන දෙයකට මේ උරුසුදේ කියන දෙක පුදුමාකාර ක්‍රියාශක්තිය. මොනි වෙන තමන. උදේන ආයෝනයක් පාපකට. එන්නම් උරුසුදේ කියන දෙක ඇතුළේ නම් කවදාක මරණතර දෙවි පණින්නේ කියන මරණතර වැටි වැටෙන්නේ. සෝමක අංකණේ අනිකේ විදිහට මහින් නැති දෙන්නේ ක්‍රමයයි බලාගෙන යනවා. මේක අභිනිත රූපේ නැත්නම් අපි ඉදිරියට කරගත රූපේ දැක්කේ ඌනේ ප්‍රභාවිත ගුණ බාහතරේ දෙක තුන ගුණ දෙකයි හිතේ ජීසුන් අනිපාත. අද අපි ඉදිරියට කරගන්න බලාපොරොත්තු වෙන්නේ සුමෙච්ච කියන ගුණය. මේ සුමෙච්ච කියන ගුණය සුඛං වාචා අස්මින් ජීවිතේ කියන අනුරාධ කරනවා. යම් කිසි කෙනෙකුට වැටෙනක් කියලා ඒත්තු ගන්නන්න පුළුවන් ශක්තිය තියෙනවා. නැත්නම් කවුරුන් දින වැටෙනක් සීකරුව ආනන්ද ගතිය තමයි සුවච බව කියන්නේ. සුවච සීකරු කියන පද දෙක නැති ශිෂ්‍යයෙකුගේ ඉන්න කන්දරෝගියෙකුගේ එන්න කන්දේ කාර්ය ජීවිතයක කියන්නේ අපිට වෙනවා. මේ ජීවිතයක් තියෙන සුවචයි මොනවද කියන්නේ ඒකට කටු කර දෙන්නේ නැහැ. අවශ්‍ය දෙන කතා කරන්නේ නැහැ. යම් කියන දේ ආදරෙන් බාර ගන්නවා. එහෙම නැත්නම් ඒක සමහර වෙලාවට සම්මුතියේ මේ රුසුකාදී ගුණ නිසා එන්නත් අනේ කියන්නාගේ ඇති ආදර කරුණේ නැතිකම නිසා එහෙම තමයි කියන කාරණාව ඊළඟ ගමන්නේ ඉන්නේ දැන් තියෙනවා කියන කාරණා වලින් ඒ සූචක තියෙනදී දුර්වල කියලා කියන්නේ දුර්වල කියන්නේ යමක් කියලා ඒක ගන්න බෑ මම කියනවා. අර දුරුණා දුරුණා වෙන ජීවිත දුරට කියලා හැම වෙලාවෙදීම ඒකට ආශ්‍රිත කතා කරලා තියෙනවා. ඉතින් මේ ගුණය සාරාංගෙත් වගේ වෙන මල්ලේ තියෙනවා. සමාරුන් වැඩි කියන මාර්ගය අනුදිය. අර ශතමායාවේ කමින්තර පාසුදාවේ අධිකරණ වැඩ කරන ඉතන මෙසෝජුලිය සමාතුල අනිසංග. ඒ අනිසංග ගැනීම ලැබෙන ඒක වාදේ තමයි නිවනට ලං වීම. අපි නැතුව බුදුරජාණන් වහන්සේ ආලිය අපි මොදේදී වගේ ලම්න ධර්ම රත්නය අපකරා ගමන් කරමින් දුන්නා මේ කියන්නේ සුවදකින් සම්බන්ධුනි අපි ළඟ නැත්නම් අර අමුණලා යාලේ කියලා කිව්වගේ අපගේ නිවන ළඟින් බෑ මේ සුවද නැති නිසා බුදු ආදී සබ්බතන්න්ගේ හැර මේ ශාසනය වැඩගත් සෑම කෙනාටම කියනවා කියන්නේ ස්වභාවය කියනවා. ස්වභාවය කියන්නේ අනුගම් දෙන්න කියන එක. අන්න අනුගම් දෙන්නේ ප්‍රෝධනේ සලකලා ඒ අනුගම් දෙන කාරණාව කාර්ය විද්‍ය සඳහා අත්‍යවශ්‍ය වුණා තමයි මේ සූත්‍රය. ඒක මාන්නේ කියන ගුණයත් එක්ක අවබෝධ කරගන්න කමක් පවතින දුරකට. සක්කායීති වඩන මානි වඩනවා බුදුසංග සංගයෙන් දේවත් මේ පහළලා තිබුණත් ඒ ආලෝකයේ තමංගල පැමිණීමේ විශාල බාධාවක් කරනවා ඒ දුරට ගුණේ. එනිසා අපි දුරට ගුණේ ආවිහාරය වුණු සුවච භාවයේ අන්තංගලක්වත් ඒ නැලගෙන ජීවිතය ත්‍යාගය වගේ කරගෙන යන සීල සමාධි ප්‍රඥා අභිශීල අභිචිත්ත අභිවා අධිප්‍රඥා විහෙර කරන යන වැඩේට මේ දුර්ල භාවයේ වාගේ ප්‍රමාණ පිළිකාවක් ඇති වුණොත් අපි කොච්චර ආරණාවන්ත කොච්චර ඡේදීසක් කරපත් වෙනද කල්පනා කරනවා. ආනි ඒ මඳා සරුවත්යන් වහන්සේ විසින්ම මහානන්තර ඉදිරියට එන තියෙන සරුවත්යන් වහන්සේ ශාස්ත්‍රීය වහන්සේ ශාස්ත්‍රීය වහන්සේ විසින්ම අනුන්ගේ ප්‍රාරෝහණය තුළ සිද්ධ සූත්‍රයේ පිළිබඳව විවිධාකාරයෙන් කරුණා කියනකලේ ඒ දාන දුෂ්කර කුක්ෂයක් කියලා ආශා කරන ලදී ඒ නෛර්යානික සී සාධර්මිය ඉස්සල්ලාම අසංකාරය අනාගතේ පහළ වෙන ශක්තිය දේශනා දැන් අරුවත්නාගේ කල්පනා කර බලනකොට මුඛ්‍යයි කියන්නේ ඉස්සරහින් අමාරුයි මේ වගේ ගැඹුරු ධර්මයක් ඕනෙලා ආගෙනින් ඕනේ බොහෝ කතා යොදවන්න ඕනේ. ඒ අත මාගේන අසුමාතේ ලෝකාංග සඳහව තියෙනෝනේ මේ ගුණ කහිත ඇත්තෝ චිර මහන්සිලා ලබාගත් මේ ගැඹුරු ධර්මයේ මහන්තරන් සුදුසු යෝගේ ඉන්නවා කියන ධර්මතර සංස්කාරිකව මේ දැරීමේ කරගන්න බැහැ. ගැඹුරු කාණියක්. ඒ වගේම මනසන්ගේ ඒකු මනසන්ගේ වචනේ මනසන්ගේ ක්‍රියා දෙන්න උතුරන රජදාන පහදිනවා. සිතිවිලි දෙවොලට ගන්න. උද්ද එන්නේ වෙච්ච ගමන් වචන කිව්වහම අනිත් එකේ කතා කරලා ඉවර මොකක්ද කියලා. ඒ තරම් ඉතිරි කතාවක් කතා කරන වචන. කියා මොනනම් තාලින්වත් එකේ යැවෙන්නේ නැහැ. මොන මේ තේසි කාලවලු කොහොමද කරන්නේ? ඒකෙන් හැදී මොනවද නේද කරලා ආගම අමන්නේ වගේ කියන දේ කොහොමද ගත්තේ? නිහිත කරගන්නේ නැහැ ක්‍රියා කරගන්නේ නැහැ වචන අනු කරගන්නේ නැහැ මේ හිතේ වල වේදනාවක් අඩු කරලා ගන්න අඩු කරලා අර විශ්ලේෂණ හොඳියක් දාගන්න හිතේ ඉලක්ක අහරුවක් සමාගන්න එක ඒක ඉතින් සාර්ථක ගුණයක් මේ සාර්ථක ගුණය පිළිබඳ කලාවෙතු කියාගෙන දැන් පස්සක් වෙන්නේ ඒක කොහොමද සමාජ ගන්න දෙයක් අර ප්‍රථම කියවලා තියෙන සංදේශනාවට පැහැදිලි. ඊට පස්සේ ඒ කතාවේ අංශක රූපේ ඇතුළේ සාන්තික බක්වාදයේ ඉඳලාගෙන ඒක තමයි නැනලා අනිත් මේක ඒ කියන්නේ තමයි උඩයි අන්තවතාවයෙන් එදාක් දුන්නගෙන කල්ලාතනන්ටගේ දීවලෙන් සුදයන් වහන්සේ දේශනා කරන සුදයන් වහන්සේ පිටිගුණක් කරනන මේවැනි රජස් තිරිච්ච මංචයන් අතර ඒ රජස්සේ දුරෙහි අදුවච්චත් ඇත්තේ නැත්නම් තිමන්නේ නැත්නම් කම්පාකල ධර්ම දේශනා කරන්න කියන කොටයි අපතනන්ගේ හොඳයි එනම මම මේ ආන්දරේ අනගන. ආන්දරේ ආගමන කියන අදහසින් ඉවත් කරේ. ඒ මොකද මේ සූරජ භාවයේ සහ දුරජ භාවයේ පිළිබඳ සාගන්‍ය සාක්ෂණයේ කිසිම අනුපාදයක් නැරෝම පිළිසිදු විසමයි. ඒ වගේම තමයි මේ සූරජ දුරජ භාවය කියන්නේ වර්තමාන ප්‍රතිදී මේකෙන් අත්වන්න පුළුවන් ගතිය සහ එසේ මෙසේ මේකෙන් අත්වන්න බැරි ගතිය. මේන්න මේ දෙක වගේම දැනගන්න තව එකක් තියෙනවා. ඒ මොකද අසන්නත අර්ථ සිද්ධිය ඇති වෙන විදිහට කියන්න පිළිතුරු ගන්න තියෙනවා. සායක දීර්ඝ සම්බන්ධතාවයේදී දීර්ඝයන් වහන්සේගේ අනුපාඩුවන් නිසා සායකයන් ආරම්භ වලට තිබහලීමක් ඉන්න පුළුවන්. හරි අත්මටි වෙච්ච නැති අධ්‍යාත්මික දේවල් විචිතේ නෑ. ඒ හිතෙනාගේ හිතට ලකන්න පටන් ගත්තාම ඒ මනුස්සයා මොන යම් ධර්මයකටත් ආරම්භයෙන් හොරගන්න පටන් ගන්නවා. මේ හරකනක හරකනක යම් ධර්මයේ කියලා යම් ධර්මයේ මුතින් වෙනකොට ඒකේ කියන්නේ අනත්ති දෙකක්. ඉන්දරේ දුරට මාර්ගය මහින්දමේකි ආගන්තුක ක්ලේශා. සූත්‍රභාවය මතුකරන්නේ නියතිකයන් වහන්සේගේ කුසල භාවයක්. නිර්මාණශීලී විචක්. ඒක භාගයක් වෙනවා. ඒ හදවතින් උදාහරණ සැලකීමක් තුන සාස්ෘණාංශ කෙනෙක් නමක් විදිහට මේ විදිහට ධර්මය ඥානත්ම අසන්නව සූචනාව දෙන්න දුරට භාගෙන්න මොනන්ගේ නුගුණයක් අතර විදිහට කවදා හෝ කුංගල සූචක කරගෙන අන්න පුළුවන් වෙන කාර්යයට සර්වඥාන් වහන්සේගේ වගේ දේඥාන් වහන්සේගේ වගේ පිළිබඳව 150 කරන වාසේ දේශනාවේ බොහෝම ඉදිරි එකක් තියෙනවා. අපි කතා කරන්නේ නැත්තේ ඒක නෙවෙයි. අපි කතා කරන්නේ නැත්තේ ශ්‍රාවක ගුණයක්. සුචකාරය. සුඛ වාචා අස්මිති අස්මින්ති. අපි කතා කරන ලේසින් අස්සන්නදෝ. ඒක බාර ගන්න ගැටි කියන්නේ. මේ තීහර දේශකයාගේ දෙච්ච ඇත්ත අප ගන්නට අනිතරයක් නැත්නම් දුර දෙනවරුම් කරන්නේ නැහැ. සර්වඥාගේ පහළවෙනකන් ලෝකේ අනන්ත අප්‍රමාණ ශාස්ත්‍රවල පිටිය. ඒ ශාස්ත්‍රවලට අනන්ත අප්‍රමාණ ආකාරයෙන් වැඩි ශිෂ්‍ය පිටක් ඉන්නවා ළඟේ. වැඩි විශක් තමන්ගේ අහනවා බව පිළිගන්නා බව පෙන්වන. ඒක තමයි ඒගොල්ලන්ගේ නේද? යසස. ඉතින් මේ නිසා මේ අතතුලදී විශාල මේ සංකාර්ය නිසා රෝමහරි ආර්ථේ ඇත්තෝ ගුණේ වන්නේ නිශ්චලයක් වේවා නිච්ච වේවා ඒක සත්‍ය වේවා අසත්‍ය වේවා ඕනේ ශාවකයන් බඳගන්න කරන වැඩ නිසා ශාවකය බොහෝ දෙනෙක් තේරුම් ගත්තා මේ තාක්ෂුණාසේ ලක්ෂණ වෙනසකුත් නෑ ඔක්කොම ඉන්නේ කොන්දුල කන ඒ නිසා අපිට මේ අත්දැකීම් යනවා බලාපොරොත්තු වෙලා කියන මම දෝත්සාහ වෙලා තියෙන කාර්යයක්. ඉතින් මේ රවටන් පාරේ පාරේ අපි මාතක් කරගන්නේ ඉන්දියාවේ පැවතිච්ච මානසිකත්වයේ පොදු ජනතාවට අන්තිම තිබුණේ. සත්‍යාසුවේ පුදුමාකාර විදිහට කියත්තන්ගේ කේලේ මානෙන් වාග්ය රුචිකත්වයේ හැඳගන්න ඕන විදිහට දැන් දේශනා කරන්න කිව්වා. කිසිම කෙනෙක් ඒ ලෞකික කත්තේ ඉක්මනලා ලෝකෝත්තමත්වයට ගිහිලා ලෞකික ආකාරයෙන් පිළිලා දෙදාන උතුරන මේ මිනිස්සුන් මේක ගලන්න පුළුවන් වෙයි. බලන්න මේ කියන සංකල්පේ මේ සංකල්පේ ආගම කරලා තියෙනවා. ඒක නිසා රබතුනන්ගේ සිංහල ගවේෂීය කාගේ නැතුම කතාන්නේ. මේ දෙවි කිසිම සාරිස්වාරිකකමක් නැති ගන්නට ස්වාධීනව හොයාගෙන ගියා. ඉතින් තමයි මේ මේ ආසුමාගේ අනුසාසුන්ට වෙනස. අනිත් ඔක්කොම මේ ළඟුනේ ඉලෝකයේ ඇතුලේ. අරගෙන ඉලෝකයේ ඇතුලේ ඉඳගෙන අර ගානේ අරගෙන ගියා. මේක පෙන්වන්න වෙනවා. ඒ ඉතිරි සඳහා මේ සාස්ත්‍රාන්ත කරගෙන යන සාස්ත්‍රාන්ත කියන්නේ නම් සංස්කෘතිය කියන්නේ නම් ලෝකෙට බඳ ගැටි කියලා උන්වහන්සේ අපේ ආත්මාවේ හොයාගත්තා. හොයාගත්ත ප්‍රශ්නේ ඕන සුවසේ පහේ පොඩි ප්‍රශ්නයක්. මොකද ඉන්න දෙන්නේ ඔක්කොම මෙතන. ඔක්කොම හෙලේ පාන්නේ. අයිතිකාරකම ඇවිල්ලා කිව්වා කනන්නේ. මේ මේකයි අර මුල් ප්‍රශ්නේ විසඳන්නේ දේශනා කරනවද නැද්ද කියලා ප්‍රශ්නය තමයි අනන්තයේ දේශනා කරන වගේ අවුරුදු කාලෙක මුදල් කියන නම් ප්‍රමාණයේ ලෝසෝතු භාවය ඇති පිටස්සාර නිහිලා අපි දේශනා කරන්න බලන්න. ඉතින් ඒක දෙක කිසිම කරක් කරගන්නේ ඒ පස්වල මහන් ගාන දමාවල දවසේ මාස කොච්චර දේශනා වලට පත් වෙනාද? ඉතින් ඒක කරන්නේ තුන්ගන් තුන්ග සංකාර වෙනකන් එතන කයින් නේද මුදතෝම බුදුරජාණන් ආරණම් දක්වන ඉන්නේ අර මේ ඇති දෙවිලා අරවදිනාටගෙන සත්‍යව දෙතිලා ධර්මවලගේ අනුකම්පාවෙන් දක්වලා ඊගාවට යම් කන්නවි මේ ඇත්තවල දුරි ආඩු සජාසාරු ඇතනියන් කියලා තමයි ඥානෙට වැඩි වෙනවා සොයාගෙන යනකොට ආයත දුරු දුරු දක්ලා කිව්වා ඉන්නේ ඉතාලට ගෞතමී දැන් කාලා දීලා ඉඳලා කරගෙන අපි නැතුව උදාහරණයක් නැතුව යැපෙන්න බැරි නිසා අපි නෙමෙයිම දැන් මේ විදිහට කාලා දීලා සුකුමාල දීකට කරන අපි සත්‍යම් කරන්න ඕනේ ආර්ථිකයෙන් පරිදෙන්නේ කියන්නේ බෞද්ධ කෙනෙක් ඉස්හාමාන්‍ය ආගන්තුක සත්කාරයක් කරනකොට අතිසා කරගන්න මට්ටමට නෑ මේ අත්‍යෝ අධර්මනතු නෑනවා ඉවරයි ජීවිතයෙන් ගන්න දෙන්නට මේ ආත්මයක් කරනකොට අතුලක් කියන්නේ මුතු එළමියක් ඇති වෙනවල මේ සංග්‍රහයන් තෝරන්නේ ඒ සංග්‍රහයන්ගේ පාද යෝනි කරගෙන පාඩි වෙලා පස්සනන්ව දෙකක් කියන ద్వාරේ ඉන්න මන්තිෙන් යන කන්නේ මේ මේ අනිත් කියන සදා සුලච වෙන්නේ හරි මුදුට ඒ සංඝයාට මොනවද කියන්නේ සංඝයාට මෙලෙන්නේ මෙලෙන්නේ කියන කාලා කාලා එකක් හදාගන්න දැන් ඔය ළඟදී මේ අනිත් සාක්ෂි මාර්ගල කරන දේ කරන්න හදා. දැන් කියනවා මේ ඉන්න අහනවලක මොකද නැහැ ඔය විදියට කොටුත් නැහැ. ඒ කියන්නේ මේ වැඩි කිව්වේ කරන්න ඉන්නතර තමක් කරන්න විචිත උනේ යාළුවෝ කියලා කතා කරනවා. ඒ දෙන්නා තාක්ෂිවා. ඒ පරිමාරුකම් දැන් නැහැ. ඒකක් තියෙනවා. අනිත් සූචනය. ඉන්දියාවට කරන්නේ නැහැ. අනුසල වශයෙන් කතා කරන්න එපා. නැත්නම් කතාවේ අනුවැයෙන් දෙන්න එපා. මුලින්ම යන්න. මොන කාර්යකින්වත් පිළිගන්නේ. ඉතින් පදවචනාන්ත සමන්ගේ දැන් දී කර්ම වේලෙ වෙනවා. ඉන්නකලවා මේ පොළොන් චිත්තත දාගේ විස සානන්ත කාය දුෂ්කරවා දීලා. උදේ සායන් කරන විදිහට මේ දුෂ්කර වාසකරන කාලේ මොකක්දකට ඔයකත් නමින් වාඩි කරන මං කියන්නේ ආපන් කියලා වචන කියලා කියනවාට ඒකට මේ කඩාරක්ෂ කල්වාකක් කියනක ඉතින් කඩාරක්ෂ අපිට මන කියන්නේ කියන්නේ දුක්ඛ කරා යාට මේ ඊට ප්‍රතිපදියෝ අපි කියන අපි කියන්නේ ඒක තමයි බලාගත්තා මොකෙන් වෙනවද එන්නේ ඒ වැඩි වට කරන කාලේ ඔබතුමන්ලාට මම කියන්නේ මොකද මේ සාක්ෂාත් කරගෙන තිබුණේ නැහැ. මේක මම අල්ලලා තිබුණේ නැහැ. මම අදුම ගානේ ආලෝක මාත්‍රයක් අපිට දුන්නා. කියනවා අර එහෙම අයිති ආයතනකට ගියනම් මම කියන අදම කියන්නේ යමක් කියන්නේ. මම මේක කියනකොට ඒක සම්මතයි. ඊට පස්සේ තමයි මේ මේ වික්කේ යන්තාවක ජීතේන සේවිතම්මාදී සම්මත වාගේ හිතුවේ කියලා කතාවල දේශනා කරන මේ සාමාන්‍ය ජීවිතක සාසනීය සාර්ථක වගේ ඉන්න දෙක අතර මාන්නේ මොකද ශ්‍රේෂ්ඨ භාවයේ ඇතිවිච්ච ගන්න. ඉති සාවකම්. මේක තමයි කියන්නේ ඒක. සංකීර්ණ සම්දේ ගන්න සාකන් ඇතුළේ ගන්න. යන්තා ඇති ගුණ ධර්ම තියෙනවනේ සීල ධර්මිය. මොකද වෙනවා කියන්නේ. ඊට පස්සේ අත්තර සමින්වාන්තේ කියන දරයක් තියෙනවා. පස්සේ මේ ඉස්සරහින් ඉස්සරහ මේ දේශනා කරනවා උදාන පාඩයක් එන්නේ තමයි ප්‍රධාන උදාන කරනවා මොනවද මේ විචාරම් දෙන්නේ මොනවද දේශනා කරනවා පස්සන්තෝ පස්සති පස්සන්තං පස්සන්තෝ පස්සති නපස්සන්තෝ පස්සන්ති පස්සන්තෝ පස්සති මේ දේශනා කරනවා ඇත්තෝ අනිත්‍යත්වෝ දකින්න ඇස් නැතුව ඇස් නැත්නම් ඇස් නැත්නම් වෙනසක් දකින්නේ නැහැ මොනවද ඇස් නැතුව අනිකසතෝ ලකිත ඇස් නැතුව සංජෝදසති පසංකම් සංජෝදසති ඇස් නැතුව දකින්න උගන්නේ මේ හැප්පෙන්නේ නැහැ අන්‍යයට දෙන්නේ ඇස් කියන්නේ කියන්නේ ඉතින් මේක දෙයවටනන්සේ මෙච්චර කයින් වෙන්නේ. මම දුර ධර්ම දේශනා ගන්න ආව මේ දුකට භාවයේ නිසා. දෙවටනන්සේට දුක නැති. සමාන කාමකට ඉන්නවරන. ඊළඟට අම්මලට ඔන්න ස්වාමීන් වහන්සේ අස්සලාටේ අන්තිම අරුණානේ දුරාඥානන්ත කාරු කන්‍යාව දුකාදී ආලෝක දුකාද විචාර දුකාදී අඳුරගෙන අනිවාර්යයෙන්ම භවනාගේ පිටචල සමන්ත චක්‍රය. සමන්‍ය අතරේ වචනන්ත එනවා. ඇත්තද කෙනා ඒ වගේ දෙනා තමයි ඒක තමයි තියාගන්න බැරි සුමන්නේ අරුදල තුනක් තියෙනවා. දීමානමස්දී යතන යතන හිතුවා දැන් ඒක මොකද තමයි හිතන්නේ. ඉතින් ඇත්තට පිළිකාරයෙන් ආවනම් බලනකොට මේ මේ රසස් කියන සඳහන් අන්තනේ විශේෂ අස්පහන්ක භවතනගේ සමානල කරා තුන් නන්දමයි ඉති. විලාංගිනේ මේ තමයි නැන්නේ. මොනවා කරන්නේ බන්නේ මේ මේ අන්ධකාරයේ දුරට බව අපිට මේ ළඟට එන එළිපත්තට එන සුදාමින් දෙන්නයි නා. ඒ තරම්ම දොරල් වීමක් ඒ තරම්ම ධනය ලැබීමක් විශේෂ කමී කියනවා. සාමාන්‍ය ලෝකේ කියන්නේ සෝදරණ බයදකම. දුර්ලභම. අනන්ත වික මොදෙල් කියන දේවල් දීදී ආනන්ද කවුරු කියන දේවල් අරගෙන අපි මොකද ප්‍රායෝගික වෙන්නේ. මොකද කියලා කියන්නේ. ලැතර දෙන විදිහට ප්‍රායෝගික වෙන්න මේ ලෝකෙ කෙනෙක් වෙන්නේ. සාක්ෂි වෙන්න නම් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ. ඒක විද්‍යාචාරයේ තියෙන්නේ අන්තිජාන පුළුවන් කන් තියෙන එහෙම වෙනකොට නම් කියන්නේ අර කමක් නැහැ. ඒ අතිවාදීන් කය කෙනෙකුට ගැටි කියන්නේ. මේ මොකද ඒ වගේ කතාවක් බොහෝම අල්ලලා කතාවක් කරුණු දෙයක්. අනන්තයි කියන්නේ මට බුලන් කෙනෙක් ඇතරේ මේ ක්‍රිකට් ගමන ඔක්කොම ඉකරස් තියෙන දෙයක් නැහැ පාට තියෙන දේ තියෙන කරගෙන කරගෙන කරන්නේ. දැසේ ගන්නේ අනන්නේ යම් ප්‍රමාණයකට ආශිර්වාද ටික ටික ඇඳලා තියෙනවා. විකාශන කියන්නේ අක්කරේ ලබන්නේ නැහැ. වැඩේ වල තියෙන කිසිම තේරුම් ගන්න කෙනෙක් කෙනෙකුට වඳිනවා ඒ කාන්තේ දුර්ලභම නැඳුම් බාර ගන්න කෙනා නෑ. මොකද එයා දෙවියන් වහන්සේ මුලින් කරන්නේ ආරක්. දැන් කෙනෙක් වෙන්නේ නැහැ කෙනෙක් කියන්නේ ආන්දෝලන සමාන අයිතිවත්කම් කියන කියන හදන මෙතන ගියේ මේ නෑ කවුරු කාටද ඒකල ටික ටික සූත්‍රයේ දිනා දැන් ආධ්‍යාපනයේ වැළඳලා කියන්නේ සුලසභාවේ අපිට අහුවෙච්ච නැති නේදවලට අපිට අහුවෙච්ච නැති උත්තර දෙනවා තේරුම් ගන්න කියනවා. ඒකත් ලක්ෂණේ හරියට කුටි දෙකකින් කරන්නේ. ඒ නිසා අපි සංසුන්නාන්තේ ධර්මයෙන් කියලා කියන්නේ මොන්නේ තරම් අරසාවද කියලා හිතගන්න. අපිට වන්නේ මේකේ. උනාද පිළිබඳව කතා කරන්නේ. උනාද පිළිබඳව කිසිම ප්‍රාර්ථනා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සිංහල සූත්‍රයේ මේකට ස්වරාල කරන්නේ. නිසා බුද්ධ ශාසනයේ වෙනවා එන්න වෙලාවේ මතක තියාගන්න ඕනේ මහා විඥානාමි භගවාදාන. මම දන්නේ කරලා තියෙනවා දාන. ඒක රහස්‍යයක් බලන්න. ඉංජිනේර පිටින් ආය වැඩගෙන සෝවාන් මාර්ගය වැඩගෙන අකලා ගන්න වැඩගෙන මොන තරම් සෝදෙකින්ද කියලා එනවා අටුවා කෙනෙක් තියෙන්නේ උපාදාන වාසිය හෝ විපර්යාපෝ දැන් අසීලර පස්සේ මේ අහසදී කතා කරන්නේ නේද මේ කතා කරන්නේ මොකාවරි අධ්‍යයනය කරන්නයි කියලා ඒක ඉන්න සාධාරණයක් සූදානම්කදී තියෙනවනම් මෙන්න ජීවිතවලට පුරා පිළිබඳව කඩමේ සුදු දන්දාගන්න ඇයි මට කියන්නේ ආදිවාසීන් දෙවි කම්බා බාන ආනන කියන හැටෙන් බලක් කියලා. දෙවි කියන්නේ භාවනා මධ්‍යස්ථාන කරන භාවනා කරන කෙනාට භාවනාව හරියට වෙනවා. අනුගාමික තමන් කන්ටිනියුම් කරනකොට සක්ම භාවනාව එදිනදා වැඩ කරනකොට කරනකොට ඉන්නකොට අනුකට බොම්බට සතිය දෙන්නකොට ඇත්ත වශයෙන්ම කියනවා අකාන්තර දස්කල් වෙනවා ලංකාවට කරන්නේ. ඒකත් අපිට බණ කියනවා. අපි කටේ ඉතර කළොත් අපේ කරකන්ත බොජදාන පටන් ගත්තොත් අවුදාහකට ඒ ලැබෙන මේ මුඛියට ගෝචර වෙන්නේ ඒ ධර්මතාවලට යථාර්ථය කියන්නේ එන්න වඩවලා ධාරණා කරන්න කරන්න කරන්න අපිට දස දිශාවෙන් සාස්ෘතේ කරනවා ඒ හසුරාමි සුරාවක කරුණේ සංඥාන් අවිඥානක මොනම දෙයක් වෙනක් නැහැ කොයි දේ ධර්මතාවයේ කියන අනුසුත වෙන්න ගන්නවා ඒක නිසා මනුෂ්‍යත්වය අද යම් තැනක පරිණාමයෙන් අතර වෙලා කියනවා නම් දුබුදේ කියන්නේ. දුකත් එක කරන වැඩක් නෙවෙයි තනි උපේක්ෂාදී පිළිවෙල වැඩක් අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ සූචනා. අනේ අපේ සාකමී කන්නේ මේ කතාවක් තියෙනවා. මේ වටිනා කතිලා දින මයන් ගන්නා ඒ අන්නකට බොරෝවත් නෑ. සානක් නෑ. ඉතින් බුද්ධ කරගෙන මේ දුක විතරයි. භාවනා කරුනේ සාමාන්‍යකාරයෙන් කෙනෙකුට ඕම දැඩි නීති පානේ සංයෝගනවලු ඒ උගන්කට උරුම දෙන්න ආතර වෙනවා. ඒ අන්න සාමිතික දින ඒ රටේ තිබෙන විශාල විශ්වවිද්‍යාලයක් ඒකෙත් තිබෙන දින උත්සාහයෙන් පිළිවෙල සාකච්ඡාවේ සිද්ධිකේ පිළිබඳ ඕම දෙයක් ගන්න. ඒකත් යාත පිටක්. මේ ධ්‍යානකට එන ඔක්කොම ඉන්නේ ඒ සාත්‍යයෙන් දෙකක් අර අnder වලින්. ඒ අන්න මොකද කියන්නේ? අන්නේ ඉන්නේ කියන පොළේ ඉතාලන්නේ. මේ විදිහට මෙයා තමයි ලක්ෂයගේ. ඉතින් මහානායකවරේ කොහොම හරි පන්ති ඉවරනකොට මේ කීයන් ගන්නු ඔය ගුරුවරයා උත්සාහ කරන දෙයකට මම කියලා දුක දෙන්නේ නැහැ. එන්න ආයතන කණිදාදෙන් විශේෂ ආයතනයක අර කන්දේ ගුරුවරට අඳවන්න කරනවා. ඉතින් මේ නිසා මේක දැන් මහාකාරවරයන් අපේ දෙයක් මම අන්තිම කියලා දෙන්න දැන් කොහොම හරි ගිහිල්ලා මේ ගුරුවරයා දෙවි ගුරුවරයා නිරේ සුත්‍රයක් බලන්න වෙනවා. මේ ඕන කාලයක් හදවත් කරගෙන ඉන්න තාක්කන් ගිහිල්ලා. අන්නතේ ගුරුවරයා මේ කියන ඉලගල් වගේ මුචා දෙවිලා දානවා කියනවා. ඊට පස්සේ මුචේ ඉන්නකලායි කියලා. ඉතින් තමයි දැන් නම් වෙන්නේ. ආයි කලේ ඇවිල්ලා අන්තරමාරු දීකවල ශිෂ්‍යයන් දෙවල් කෙනෙකුට සාමාන්‍ය මනසකමක් නැහැ මොනවා මේ උනේ ඇවිල්ලා දෙන්නේ නේ. මුතුලා විතරේ පොරේ පොරේ ගන්න යන්නේ ඒක මේ තමයි. මුතුලාගේ මුතුලාගේ ආගමනේ තමයි කරන්නේ. ඉතින් මේ හුරා කරගෙන ගෝලෙට කියන ගෝල පැහැදිලිවම අඳලා තියෙනවා. ඒ ගෝලේ එන්න කොහොමද ගන්න දෙවිලා තියෙන්නේ. දෙන්න විදිහ හරි වෙනවා කියන්නේ ආශිර්වාද කරා. අර පිටි කවුරු අරගෙන පස්සේ ඊට පස්සේ කියනවා ආ ගෝලේ ආයෙත් කියන්නේ බාපු ගන්න හදනවා නෙවෙයි. සම්පූර්ණ මේ මගේ අලිම කරන්නේ අන්න දෙයක් වෙන මොකද ඉන්නේ කියලා කිව්වම විශ්ව ගන්න තියෙන දුරට මේ ආරම්භ කියනවා කියන්නේ. මුස්ලිම්ද කියන ප්‍රශ්නේ ඒකකින් ඉගෙනගන්න. ඒක මානකාරී වෙලා ගන්නතුළු තුන්දරකින් දක්වන මොකද සංගති තියෙනවා. ආනත්ම ආචාර්යවරුන් තමයි මේ දුරිලා තුන්දරක්. සංගති දුරට ගන්නවා කමිසු විලා ඒකට ඉන්ජෙක්ට් කරලා එන්නේ නැහැ. ඉස්කෝට්. දැන් ගුරුවරයන් මට ආවද ගන්න මොකක්ද දින්ගාරන් කියලා කිව්වොත් ගාවරේ නාගන්තෝදක් කරන්නේ කියලා ඕකත් දැන් බලන්නේ. ඒකත් කියලා දෙවි කියලා කරනවා. ඒක තමයි සුසාරය. මට දෙවියන් සත්‍යකෝ. මට ආවද ගන්න මොකක්ද කියලා කිව්වොත් ගාවරේ නාගන්තෝදක් කරන්නේ කියලා ඕකත් දැන් බලන්නේ. වේදේ සදරන් ජී සමාධියට ඔක්කොතින ඉන්නේ තාලක ඊට පස්සේ දැන් පිළිසිපේ මුලින්ම මිනිස්සුන්ට මඟහරවන්නේ කෙනෙකුට මනින් කියන්නේ මිනිස්සුන්ට ඒ වක්කම වෙන මම කරන්නේ දැන් පිළිසියක් තියෙනවා දැන් වැක්කෙනම ලොකයි ඒතර දුර දිගට රැක අපේ දුර දැන් මේක හැදෙන්නේ ඉලක්ක මේ කියන ඒක නිසා දුන්නකම් ඉස්සර වෙනවා. විශේෂයෙන්ම කියන මේ වේලා කෝපලවද ආශ්‍රය කරනවලු උදේශනා විරුද්ධ වෙන්නේ හැලෙන හැදෙන පිළිච්ච දෙකක් යනවා. මොකද මොනවා කරේකට සම්මාන ලැබුණා ඉස්සර වෙනවා. ඒක නේද? සුදනවා ගන්න කතාවෙන් දුන්නේ කියලා. සුදේශනා තමයි තේරුම් ගන්න කාර්යය. සීලවල අත්‍යවශ්‍යම කාරණා වන්නේ කාර්යය තමයි. මනෝවේ මේ ධර්මා කියන මිනිස්සුන්ට නියෝනික නිදි නම් දැක්කම මොකද අපේ කිරිය. කියාවු පිළිගන්න, රතුනි පිළිගන්න, කතාවෙන් පිළිගන්න, නම් මේක මුදිය කරදාන සිංහදානකට කරන්නේ. මේක පොදුවේ මේක තීජ අතිද දැක්කම දේ වගේ විස්තර කරන අර කලදයක්. අපි කල්පනා කරන්න ඕනේ විතරක් ගන්න වෙලාවට එනතන අරුමුතුන් වෙලාවට එන්න සංකප්පනා කරන වෙලාවට යනකොට එනකොට අනකොට වෙනකොට අපි දෙන්නා ඉඩක් කාර්යයක් තියෙනවා එහෙම නැත්නම් ගැටෙන්නේ. ගොඩක් වෙලාවට ප්‍රතිබල බලවත් කියන්නේ එන්නේ ගැටෙන්නේ. කිසිම බුදුරජාණන් වහන්සේ විතර දෙවියන් කියන බුදුන් සුවත පාරේ දිනුවා කියන්නේ එනකම් මේ මොලේ නින්න කියලා කියනවා. ඒ කරන සෑම දෙයක් ආදරව කරගන්න. මම මෙච්චර ගණනකට මේක නෑනේ. ඉන්නේ දේවල් ඉන්නේ වෙන්නේ නේද? යහක් දුසුතු. මේ යුතුය දැන ඉන්නේ කරන්න අපි අර පිළිචිකෝ කියන්නේ තමයි දැන හොන දැන දුර සම්පේ. අපි තාම මුක්තෝ කරගෙන කවුරුත් කියන දාන්න පුළුවන් රටේ මොකද සුවචයි. අපි කවුරුත් ඇති කරගෙන නැද්ද කියන එක කරන්නේ. ඉනිසයි අපි කරා. ඉන්ටර්නෙට් වල කියන්නේ සම්බුදුකම කියන්නේ ඉන්ටර්නෙට් එකේ ගන්න කාරිනේ සම්තියන. උදේම ගාමිණී මුර්තියන් කාලේ මින් රාත්‍රිම උදේ දසවලදී කියන්නේ කාම කියනද සම්හාරණාන් කියන්නේ අන්නේ ආනාපානේ රවචනා විචාරේ ප්‍රසාකාරේ නම් දැකලනේ අන්නේ දර දකින්නද නිකන් ලැබෙන්නේ අපිට කියන්නේ මොකද කරන්නේ. දැන් කියන්නේ නැවත නැවත කරන්නේ නිමිති සෝතන් කියන්නේ. ඉතින් මේ සෝචකන දුරකරන්න මාරු වෙන තැන කොතනද කියලා පුතක් දැනට කිසිසේත්ම කිසිම හංගෙලිකමක් නැහැ. ඒකයි ප්‍රසන්නෝකස දුකසන් ප්‍රසන්නෝකස රසකටි ප්‍රසන්නෝන රසන. ඉතින් මේ දෙවියන් කියන්නේ ඉතිහිම දෙයක්. ජීවිතය සංගමයන් කරලා කරලා ඉන්නේ ඇති කියානින් සම්බන්ධ දෙයක්. අනන්ත මොනවාක් නැති වෙන ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් තමයි තමයි දන්නේ නැහැ පස්සේ මුලින් කියේ ඉන්නේ ගන්න කාරණා ඉතින් මේ මුලින් සාහිත්‍යය කරගන්න ඕනේ කරගන්න මාතෘකාව කරගන්න අරේ නේද ප්‍රශ්න දෙන්නේ දෙක ඇතුළේ නේද දුකේම හරියට අපි කියනවා අපේ දුකට බහලට අපි කියනවා එළමොතලෙන් අහුවෙන්න ප්‍රතිම කොටින් මාර්ගයක් කරගන්න බැහැ මේක එක ආදර්ශයක් එන්නද අපි බලන්නේ සුරේ කෙටුනේ. සාධාරණ කරන්නේ යාම නැකතුනේ බලහිනවද වෙන මියා දැන් ගන්න. මියා දැන් බුදුනයි. ආ මේ සෝකින්ගේ දැනගන්න පුළුවන් සංගීත තමයි අපිට කරලා දුන්න සම්ප්‍රදායින් වහන්සේලා කියලා තියෙන්නේ. නැන්චි ගැරියා ගුරු උන්ගේ ආරම්භ කියන එකෙන් තමයි. ආන්නේ සෝචකම යම් දැනගෙන නැතුණා දුක්ඛාරකම නැති වෙනවා බුද්ධකම නැති වෙනවා සීකල්කම ඉන්දිය ළඟ සම්පූර්ණ නැති නිසා පරිවර්තන වහන්සේ නමගේ පාටි පුත්‍රයා ආරම්භ කුමාරනාද නරකයා මුදාමගේ හේල මුලසුදාය උදේකාර මුදදාලා මනකට මිනිනි වැලියට ගන්නට වඩා අයවාලා හදලා දේවා ඉන්නවා සුසුමයි කියන්නේ එතකොට මම බුදුහාමුදුරන්ගේ පුතා. මේ උපාධ්‍යයන්ගේ භාරතතු ස්වාමීන් වහන්සේ. අන්න නැත්තරෙදී ඇලිගේ ඉස්සර පස්සේ අන් දෙක පිළිතුරන් දෙන්න පුළුවන්. ආව ඉස්සෙල්ලා දෙන්නේ නැහැ. ඒකෙන් තමයි ජීවිතේ දෙන්නේ. ඉන්ද්‍රලෝක සිද්ධිය ඇත්තටම මේ නැකන කරලා දීපු අවවාදය තමයි සූත්‍ර වෙන්නේ. උන්වහන්සේ දේශනා කරන මාර්ගාන්තර ජාතකයේදී තමයි ගුණාරයයි. අනිවාර්යෙන් දෙන්නම් කියන්නේ නම් කියලා. හරිනේ. ඒ ධාන ඒ කුණාර කල්පිලා කරන්නේ මේ කියන්නේ බොහොමයි කියනවා තාක්ෂණික සඳහන් කරන්නේ මේ ඉස්සරහින් තමයි ඉතිලාවු සමන්ත ඒ තමන්ගේ රටෙහි නැතන් යර්ධාය නම් රකින්න කියලා සමන්ත පිටියකට හැටි ඉන්නේ කටේ විශේෂ බව ශිෂ්‍යාතිකම කටව විශේෂ බව ශ්‍රාව්‍යාතිකම කටව විශේෂ බව නිරාගතේ කටවලා ගුරුවරු කදීතුව දැක්කලා ඒත් දුරට නතර කරන්න දැක්කම එකයි ඒත් දුරට විශේෂ විශේෂ ගුණගතිය අන්තිමට කියන්නේ කියන දෙකට ආනත වෙනකොට උපින්නාම කාර්යයට දෙන්නේ එයාගන්න දුරට ඉන්න පුළුවන් දුරට ඉන්න පුළුවන් ඒ නිසා අපි දෙකලාකටනේ මන්නේ දුරදලා කඳුන්නේ නැතයි අංශෝදලා කඳුන්නේ නැහැ යන්නේ අන්නේ වෙන ශිෂ්‍යයන් සහිත ගුරුවරේ ඒ ශිෂ්‍යයන්ගේ මේ දුරදලා සෝදකන අතර මාරු මුදන්තරේ පුතත්න හදිනවනේ මුලින්ම යන්නේ ගන්න කියන ඒ ලක්ෂණ මේ අර දුරදලා දුරන්තර චිකෙන් චිකෙන් දෙන්න සෝදලා තියෙනවා ඒකේ සලකන්නේ බොහෝම අනිසයි. ඒ කියන්නේ අන්දරාය සූත්‍රයේ දර්ශනාවේ අඳහන් කරනවා. නිදි ජීවන කරන මෙලාගේ කියන්නේ නිදන්නාට කියන දාසුණරගේ ශිෂ්‍යය. ඒ නිදන්නාට දාසුණරගේ වගේ අපලු පිළිබඳ කියලා විශේෂ ආත්මයක් ඇති කරලා අනිසෝභාවයේ පිළිබඳ ලොකු දෙයක් කළා හිතා ගන්න කලින් කියන්නේ ඒක අනුතුරු පුරෝමත්මයක්. අනාගතය කියලා තමයි ඉන්නා දින්නා කර අරිම ඉවා කරව තමයි කරා ඉන්නවා. ඉන්නනකට අභිරාජමාන සම්බන්ධව කියන සර්වඥාන් වහන්සේ ළඟට ගිහින් පුළුවන් නම් ජීවිතේ කාර්යය කරන්න. අහන්නේ කියලා සර්වඥාන්සේ වහන්සේ යමක් යමෙකුට දේශනා කරනකොට ඒ මනුස්සයාගේ හිතසුන සලසලාන දේශනා කරන්නේ නැද්ද කියලා. එතකොට සර්වඥාමි යන්නේ කිව්වොත් මම ඒක පිළිගන්න කල්පියක් නැහැ මම ඒක සුදුසු වුණා මට වේදනා කරනවා කියලා කිව්වොත් ඒක සර්වඥාන්ත පුතග්ජනය කරගෙන පුතග්ජනය කියන්නේ ආනන්ද මොනවා කරන්නේ එන්නම වැඩිම කිසියක් එහෙනම් මෙයා විකසෝ කල්පනාම වේදනා කරන කියලා අන්නේ එන්න මොකද දේවදත්තට කිදුණු වාරයම. මොකද දුකින් නැහැ කියලා හරි දුකින් වෙනවා. ඒ වගේ දෙයක්. කොහොමද කියලා මම හිතන්නේ ඉන්නේ කියන ප්‍රශ්න. මේක තමයි ප්‍රශ්න පුළන්නේ ඊළඟට. දැන් අපි හඳුනන කල්පනා කරන විදිහ මම කියනවා ඒක ජීවිතේ මම හඳුනන කරන්නේ හිතනයි වැඩි වෙන්නේ. දැන් අරෝ ආරකරන්න යන මොකද මේක කියන්න බෑ. ඒ කියන්නේ අන්තිමට ගන්න ගන්න දුන්නා තමයි දුස්ලකට කරන්නේ. අපි හඳුනන කල්පනා කරන්නේ නැතිවට කාර්යයක් ප්‍රශ්න නම් අවසර සම්මානවලදී ප්‍රශ්නයක් කරනවා නම් සංඥාවක් මොනවාද? උදාහරණ ගන්න කැමති. ඔබ වහන්සේ අනුකම්පාවක් සම්පත ඒ නාමකට ඒ හේතුයාගේ හිතසුළු පිළිස බලවන සසුන් හරකලා දේශනා කරනවා ඒක ගන්නන්නට ජීවිත කියනවා. එන්නලේ කියන්නේ මේ වෙලාවේ තමයි ඒක හිත හිතේ. ඊට පස්සේ ප්‍රශ්න කරනවා මම ප්‍රශ්න ඉන්නේ දුකලා කරන්නේ මොකයි දුරේ රසමහා කියනවා කියන එකත් ඉතිසක් කියන්නේ ගලක් නේ මේ සම්බුදේ කරා ඉන්නේ ගලන්නේ දුරාගෙන නෑ නන්දරණ දුරට ඉන්නේ දෙල්ලෝ අන්නේ කියලා කරනවලු දකුණේ ගාන ඉන්න රාජ්‍ය වලට මේ ගලක් ගන්නවා කියලා කැලේ මොකද ඉඳන් ගන්න පුළුවන් හොඳයි වගේ මට උදේට කරන මැරෙන නිසා උදේට යන්න ගන්න දෙන ගන්න. ආන්නේ ඒක කරන්න. මලක් ගන්නවා. මල කරන්න දෙන ගොඩේ ඉන්න සේක මම කියන්නේ. ඒක තමයි මම කරන්නේ. සුදුසුකමට කවුරුනා. සංසුන්වන්සේ දෙවිද අපි යන කියනකොට මොනවද පිළිකේල ගන්නෙ? කරුණ එකක් තියෙනවා. උනාගේ දේශනාවෙන් මා භූතං සත්‍යං අපසංකිතා මේ පිළිච්ච රීති. ඇත්ත කියන්නේ ඇත්ත රීති. අත්ත සංකේය කියන්නේ අත්ත රීති. අභියෝගයන් අත්‍යන්තයෙන් කරනවා. මේ නේ අත්‍යක් නැහැ. ඒකේ වෙලාවක්. කොහොමද මේක දැනගන්න ඕනේ? රූපං අත්‍යන්තයෙන් අත්‍යන්තයෙන් රූපං අත්‍යන්තයෙන් කරනවා. මේ දෙක ඉතනම් තේරුම් ගන්න කාරණා පිළිබඳව සාහිත්‍ය පරිවේශන කියන්නේ නැහැ. ඉන්නේ ඇවිල්ලා පස්සේ අහන්න මේ පරිපූර්ණයා කුමනා වේල ගුණ අපේ යන්නා කියලා. ඉතින් මේකකින් ගොඩනගන්නේ සැකරක්. මුලින් අත්‍යන්තම නැත්නම් හරක බඳින්න සාධකලේක කියන්නේ. විච්ඡේදය නම් කියනවා. මහා නාටක රැකියක් පිළි අර්ථයක් දෙන්නේ අනුක ප්‍රේමනාවක්. ඒක තමයි. ඉන්දියේ කියන කෙනෙක් ආචිත මාක්ෂය ප්‍රදාය සඳහන් දේශනා කරනවා. යමක් අත්‍යන්තයි අන්ත අත්‍යන්තය සත්‍යය අත්‍යන්තය ඒ අන්ත ප්‍රියයි මනාපයි ඒම සංගතන කරලා. විද්‍රණ අහරදාරණ කියන මානසික ඉන්නවා. යම් දෙයක් අනත්තං අබෝධං අනත්ත සංගීතක්. ඒක තමයි මුඛ්‍ය විචාරය. ඉතින් මේ විදිහට භූතං තාක්ෂං අකරණිකං ඇත්තේ විද්‍යා සත්‍යයේ විද්‍යා අත්‍යවිද්‍යා මේකෙන් අමනාර වෙලා තියෙන්නේ. ඒ සංවචනන්තු ඒකයි. ඒකමකට සංවචනන්තු දේශනා කරු වචනික ඉස්සරදී අසල් ගන්න නේද අවශ්‍යයි. අන්තිචෝදනා බුද්ධ. සවස්නාක වචන රත්නය දෙකකින් කතා කරනවා. ඉතින් ඒක කතා කරනවා. ලබුවෙච්චන් වහන්සේගේ මෙහෙමීමේ අදාළන් වරකට සුවචරින් නැත්තම් ඒ කියන්නේ වරකට වන්දන කරන මේකයි මේ තරන්නේ තවසින් සම්මානට දේශනා කරන ධර්මයේ අනිත්‍යකාර ඉස්කන්ධ දාස්වායනාවේ අරහතටි රපි ඉතිසකේන් පිළිබඳව කාලාන්තේ කර්මලක් කරන අනුමානසේ අනුමාන වශයෙන් අරගෙන දේශනා කරන නිසා ඌවලේ කියන කාරණා ඒකේ කන්දේ අපි ඒන පිළිබඳව දුර වෙනවා නම් ඉස්සරහට ඉස්සරහට ඒ පිළිබඳව විතරයි දෙස් කියන්නේ ලක්ෂයන් ඉන්සන් අපිට සම්මත භාවල් වලට මේ කෙනෙකුට අනුරේ කටි කණී කටි ඉතින් මේ ලෙවලල් එනවා ඉමන් මේ විකාරම් වල අපි දුක සංකීර්ණ ආරම්භකදී වැඩි කිව්වේ ආරාධනාවක් කිසි මේක ඉදිරියට මේ ඉඩට කිසිම දෙයක් නැහැ සම්මානීය වැටෙනවා කියනවා. මොනවාද වෙලා මේක කියනවා නම් ඉතින් මොනවද දැකලා මොනවද ආපුවාම ඒක කියනවා. මෙන්න මොනවද අපකරලා කුතුමාකාර අත්දැකි. ඒක මුලින්ම කියන්නේ. ඉතින් අන්තිම කර්තේ යන වෙලාවක ශක්තිය නාදන යන වෙලාවක අන්තර්ගත සිද්ධියක් වෙනවා විතර දැනගන්න කියලා තමයි ප්‍රේමනාව ගන්නා විතර දැනගන්න උනදක කරන්නේ මේ මුද්දලයා අවවාද නිදි මුලේ මාර්ගයක් වෙනවා ඒ අහන විදිහ අනිවාර්යෙන් පුරෝට බලනවා ඒනයි බන්දිසාගේ කාරණාට දෙන්නේ කියන්නේ අනිත් ඒ වෙලාවෙ ඉඳලා තව දෙයක් කතා කරන්න බැරි දෙයක් කියන්නේ මුලින්ම දාන කරගන්නවා. මුදිනවයි මුදිනවයි කියන දෙක. ආනාදී මුදින මුදියන්නේ මේ දෙකේ අන්ද වෙන අර්ථය ගැන කලකරන. අනිත් මුදිනවයි මුදියන්නේ. ඉන්නේ කියන බැරි නම් අනිවාර්යයෙන්ම මේක සුදුසුකමක් අදට නිදා. මේ කියන්නේ මේ විලාස ප්‍රමාණානුකූල අවශ්‍යම ඉදිරියට කරතියි. නායකයෙකුගේ දෙවියන් වහන්සේ වගේ ඉදිරියට කරන්නේ නැහැ. මූලයි ඒ අපිට අර ලෝභදාද අමරණී මාර්ගය දර්ශනයේ දේශනා කරලා වගේ අනුරෝධනේ භූත අච්ච අත්සංගිත සංකේච්ඡ සත්‍ය අත්සංගිත දේවල් චෝරිතොර ඉන්නේ එනා බාරේ තියෙන විදිය තුන සම්බන්ධයි මේකත් අපි අඳුරන්නේ නැතුව අපි ගන්න අනුරෝධනේ දේශනා වෙන්නේ නැහැ අපිට දැන් අපි කොහොමද අපි කියන්නේ මුලික පක්ෂව දේරුම් ගන්න ඉන්නානි විරෝධික ඒ පංචාලකම් වචන බලකම් කරලා අනුගේ මානසික දුර්ලභකම් ඒ අනුගේ මේක කරන්නේ කියන්නේ ඒක අනිත්‍යශය තමයි එනම් රජතුමාගේ දේශනා කළ තියෙනවා මේ සාමාන්‍යයෙන් මනුෂ්‍යයාට ඇති වෙන තුවාලේ හැරවගේ ඉගෙන ගන්න තමයි වචන පිට ගන්න. ඉන්නේ ශක්තිය අනුන්ගේ අනුන්ගේ දුරුච ඇත්ත අපේ හිතේ තියෙනවා. දැන් ආනාපානිය යන්නම් තේරෙනවා. ඒකද ආනාපානිය තේන කෙනා ඊටත් එහාට ගිහින් අන්නගන්න මුල නැද අද වටින් බලන්න. මුල නැද අද වටින් දකින්න නම් ඒ කාන්තෙන් දැස් වරණ කරන්නේ නම් එතන ඉඳලාම අරමුණ නිලෙච්චි කරන්නේ ඊළඟට කාර්යම් කරන්නේ කියනවා එහෙනම් කීතරම් මේ සංයෝගයේ අරමුණ වල දෙකක් තුනක් ඉන්නේ. ඒකද වෙන්නේ අර යන්තා සුජාතීන සමහරන් භාවයේදී ධම්මෝ පරිජාතේ කියන ස්වභාවය මරණ ගතියයි හැලෙන්නේ මොහොත ගතියයි බුද්ධ ගතිය කාම ගතියයි ශූන්‍ය ගතිය උන්වහන්සේ කරන්නේ එහෙනම් කතා නතර කරලා මුලින්ම සාදරයෙන් කරන්නේ යහපත කරන්නේ ආපෝ දාතු ආවනම් ලැබෙන ගතිය ඉදු වෙනවට කතා කරනවා. සිංහල ධාතු ආවනම් තුන්සෙන් දෙවිලට කතා කරන්න පටන් ගන්නවා. වායෝ ධාතු ආවනම් සංසල් අම්මලට පුචාමින් දෙන්න. නියුවා කවදම කවදාකෝ. ඉතත් විචාරණයට දෙන්න ගන්න ඉන්නේ. ඉතත් විචාරණය කියන්නේ අපේ ප්‍රශ්න කතා කරන වෙනත් දෙයක්. වචනේ කතා කරන දෙයක් නම් තියෙන ආකාර අවදාක සදාල් ධර්මයේ දුක්ඛ ධර්මයේ සදාල් ලක්ෂණ දක්වන්නේ. දැන් මේ කටයුතු දෙක නතර කරන්නේ. ඉතින් මේක කතා කරන එකකින් නතර කරනවා කියන්නේ අන්න දෙයක් නේ. කඩෙන් දෙලගින්න බලන්න. අනුගාමී තමයි ඒකට දෙන්නක් කියන්නේ. ස්වාමීන් වහන්සේලා කමලාසුත කරන විදිහට කියන්නේ ඒක හිතුවක්ම භාවනා දෙකක් ගන්නවා. යටි ආනන්ද කරනවා කියන්නේ සිංගප්පූරු හම්බුනේ. දුබේ දෙන්න දෙන්නේ නැහැ. ඒකද තියෙනවා අයිති. මෙතන රටේ තියෙනවා. මේ ගාමින් නාදේ ඉන්නේ ඉන්නේ. ඉතින් ඉන්දපුර ගහනවා ඉඳලා ඒ මෙලිවා හරිනවා. දැන් ඉන්දියෙන් හරවන්නේ දෙන්නේ සම්පූර්ණ ඉතින් ඒක තමයි අම්තන් සුද්ධ කරන්න ඉස්සලා දාපේ ඒ තුනක් ගන්න ඒ ගන්න ටික ඉන්දියා. ඒක පාඩේ කරනවා දැන්. ඒක තමයි ඇවිල්ලා කියන්නේ රටේ නැතුව අල්පයි. ඒකයි මම ගාමින් විකාර කරනවා. අද ගාමින් අද දෙකයි. အဲကျွန်တော်ပြည်ရဲ့ဒီလိုနဲ့အန္တရာယ်ရှိဆုံးတယ်။အန္တရာယ်ကြီးတယ်ဆိုတော့ကမ္ဘာကမ္ဘာကအားလုံးဒီလိုမျိုးနဲ့ဒီဘုံဘဝနဲ့ဒီကြရတာကနာကမှုဘာဝနာဟန်တဲ့ရင်ကိုတော့ကျွန်တော်ကနာကရေးနေဘာဝနာမှုကြီးလာတယ်။ဒီအရင်ကလည်းရန်ကုန်ကရန်ကုန်ကနေပြန်နေရတယ်။ဘုံမှာတော့ကာလေးရှိတယ်။ဒီလိုတွေကလည်းအမျိုးအစားအမျိုးချင်း ඒ මනුෂ්‍යයන් අගලන්ටයි කියන මොකක්ද දුන්නට දෙවි කියලා මොනවද කියන්නේ. මේ ස්වභාවයෙන්ම විකල්ප චරිතය තියෙන්නේ සූර්ය භාවයට ඇතුළේ ඇදිච්ච කාලෙදී ඉතින් අර අරම තමයි කියන්නේ. ධර්මයෙන් තමයි රැකෙන්නේ දේ අනුකම් දෙන්නේ ඒ කම දැනෙන්නේ නැහැ. එන්නේ මොකද කරන්නේ හතරක් හතර ගන්නේ කාගේ අනුබර කරනවා. දැන් මොකද අරම තමයි කියන්නේ. ඉන්නට සුන්දීන් වංගට ඇකලින් වංග හදපති සුදු දැකලා තියෙනවා. ආශ්‍රය ප්‍රසවාසය දිහා බලනින්කොට මට හිතෙන නැතු මුසුන් නැති කල්යන තේරෙන විදිහ මේ නිස්සද්ද බුද්ධියට තේරෙන දේ පිළිගන්න සෝතනම කැටේ. ඒක හේතුව මොකද? මේ හිතට එන ධර්මතා දැනගන්න තරම් ආදරයක් නැත්තේ වචනේ දෙකම වෙයි. ඇසේ අවශ්‍යදම ඉස්සකෝ ඡාලයි. ඉතින් ප්‍රපංච වෙයි. ඉතින් අරන් මේ ඉතින් අතීත අනාගත කියන අනිත් දේවල්. මේ මාතෘක නිසා නාම කරන්නේ නැහැ. දැන් කවුරුනේ කියන්නේ ගුරු හොයාගෙන යන මුදල් ගන්න කියනවා නම් ඒක අන්න කන්නේ. ඊට පස්සේ අපිට අපිට මේ දෙකේ අනිවාර්යයෙන්ම අපිට මේ බාධාවක් ඇති කියලා ප්‍රාණාන්තය මිච්චරෝරේ ඉන්න ගන්න. ඒක තේරුම් ගන්න ඕනේ මේ හිත මේ නපුලයක්. මේ එච්චර නැතිව හරියක්. හරි මාකාරයෙන් වගේ මේ පිටිච්ච ඒකයි දොර අකරන කරන ඇලිගන්නේ. ඒක හිතෙන්නේ. ඒකයි අන්න හිතෙන්නේ. මම හිතෙන්නේ කියන්නේ මේ මෙයාට මේ සංකල්ප මේ කියනවා මේ සංකල්ප විහිද රේකි අධ්‍යාපනය කරන විහිද මනින හිත ඉන්දියානු භෝෂණ විහිද ආශ්‍රය කරන කියන කෙනෙක් නෙවෙයි ඒ නරයිතුන් පාවිලන්නේ අන්ත සාසකන්නේ කතාවන නැස් වෙන්නේ. නමුත් ඒක මේ අස්ති වෙන්න වෙන්න දක්ම වල සම්පූර්ණ පිළිවරණය. දක්මේ යන සම්පූර්ණ විනාශී කෙදීන්නේ ඉඳලා තියෙන්නේ. ඒක කවුරුන් හදාගත්ත මුදලයි. කවුරුන් ජීවන ක්‍රමයේ අපි ඉස්සරහින් කියන්නේ දැන් කවුරුන් ජීවන ක්‍රමයේ තමයි. අපි කවදාකවත් ආශ්‍රිත සාධයන්දී බය සමහරවිට ආශ්‍රිත සාධේ ඉඳි බලන්න අපේ දින නම්බුවක් නෑ වටිනාකමක් නෑ. ඒක සුවච නෑ. ශරීරය කියන දෙයක් පොතක කියන මෙහෙම වෙනවා නම් උදයක් වෙනවා මෙහෙම වෙනවා සංකාරකේ කණාන කියන්නේ ආන් මේක වටහාගන්න කියන්නේ ඒක නා. ඉතින් අපි හැම නාම පොතක දාන්නේ අර මොලේ වංගකට. ඉතින් කාය දේවන දේවන සම්මුදට මෙච්චර වෙන ඇතුළු. යම් වලකට අපි මේ අර්ධමේ පාවාදී ඇත්ත ඇති කියලා කිව්වොත් කිසිම දෙයක් ගන්නකට නැහැ. දෙන්නේ ආරම්භනාවක් නැති ආශයන්ගතන මුදුනමයි ආකල්පවත් නමේ කාන්ත ගැලුම් කාර්යයක් කරනවා නමස්කාර ප්‍රසවාස කතා කරන දින අනාකරණ විශේෂ මම කියනවා මම ලංකාවේ ඉඳලා ටෙක්නොලොජින් පූර්ණ නිර්මාණශීලී කෙනෙකුට ඒ කුසලයන් කියන්න පුළුවන් මට මේ වගේ එකක් වෙන්න උදේ වගේ වාඩි වෙන්න ඕනේ. ඒකෙන් ඉවරුනේ නැහැ. ඊයේ යන්න නම් මේ මේ කියන වර්ධනය කරන්න ඕනේ. මේ ආහාර වර්ධනය කරන්න ඕනේ ආදි වශයෙන් අර උන්නේක විදිහට හොඳට වැඩේ. මේ කවදාවත් තර්කදෙදී දුරකනාමේ. ඉතින් ශීලයට උත්තර දෙන්නේ. එනිසා මේ සෝචකම් ඇති කරගන්න නම් අපේ ධර්මයේ අපි දැනගන්න මේ මුචකාරී යම් දෙයක මිශ්‍ර වෙන්න ආගෙන මේක වෙනම මාර්ගයක් කරනවා. මට විච්ච වැඩි ඕනේ නැහැ. මට පිටචා සම්පූර්ණාසේ විශ්වවිද්‍යාලය සිදුවු අනන්ත 100 100 සිදුවලා. අන්නේ හදිමි. අනුමාන කරන අඳුරානි. ඉන්නේ චිත්තචිති කිසිම දෙයක් ආවේ. ආයත් දුසක් නෙවෙයි. කිසිම නක්මන් දේශයෙන් තොර කරදාගති. කිසිම නක්මතු වෙන අනිවාර්යයෙන්ම මොහොතේ ජීවිතේ කියවන්නේ එක්කලට එක දීශය අලමින් කියන. එන්නාගේ සිත්විලි නතර කිරීම වැඩ පිළිවෙල නැත්නම් ආපතිදෙන නිවර්ණය නතර කිරීම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමයි අරමුණු මගින් හිත පුරා. අරමුණු හිත පිළිඳ පිළිඳ ඒක නිමුකුටිකට වැඩි. අරමුණු සුමුණට ගිහින් ඉන්නේ ඉන්නේ ඉන්නේ ඊට පුදුමාකාර විදිහට සුදුයි. යම් වෙලාවක අන් ඉවරේ කිවම අපිට බැලින් තුහාම එකක් මතක් කියලා ඉන්නයි නේද යහලන්නේ කොහොමද දුරලාට ඉතින් මේ කප්පය මුලින් මුලින් යෝගාසිර දුරුන් බාධාකාරී නිසා සීල අනුමැදගෙන නමේ නමේ නමේ නමේ කාරණා එළඹෙන්නේ මේක මේක තමයි පටන් ගන්න කාරණා කියලම තමයි නැත්නම් ඒ කියලා කිව්වේ සම්පූර්ණ බරුවේ දේවල් අන්තිමට කියන්නේ කියන දේවල් ඕනෑම දාගෙන ඉන්නවා. ඒක වෙන්නේ නැත්නම් ඕන දුෂ්කරතාවයක් ආවා. කියලා ඉවර කිව්ව දේ තමයි කියවන. අර කින් රෝග වැඩි කරගෙන යනවා නේ. ආ මේ වෙලාවේ උදේදී ඒක දුර්ලභයි. ඒක තමයි අනිවාර්යයෙන්ම. අනේ මත්තම තැන්නට පස්සේ විශාල වශයෙන් දෙලින් පටන් ගන්නවා අහුම්කම් දෙන්න දෙන්න මොකද සීතල වෙන්න වෙන්න සුවස වෙන්න වෙන්න අපි හිතනවා කියන්නේ ඉතාලියේ තියෙන්නේ. සුවය අරමුණු මොකද ආන්නේ? මොකද මොකද ඒක දැනගන්න ඕනේ. අමංගල තුනයි ඉතින්. ඉතින් අරමුණු විස්තර ගන්න බැරුව එච්චර දේ ගන්න බෙහෙත දැන් ගන්න දුර කරනත් අන්න කියන්නේ පැයනනම් ඉන්න පුළුවන් එකට කරුණු ඇති වෙනවා. ඒක ගහනායි මොලේ දුරමත් වෙනවා. ඒ හේතුව මේ දුක්ඛ ගතිය සංසාර පුරාම පුරුදු කරලා තියෙනවා. ඒ මිනිස්සු කියන්නේ මොනවායි ප්‍රශ්න කාර්යයන් අනුගාන කාර්යයන් තුනක් අහුවෙනවා. මේ ආරංචිමාගේ ආගේ බුදුරජාණන් වහන්සේ වගේ ආරාධනා මේ ආධිසි කියන ප්‍රශ්නයක් අහුවෙනවා. සංසේ නෑ නෑ ප්‍රශ්න තුනක් අහන්නේ කියන අතුලිය. අනුගාන කාර්යයන් කියන්නේ ගල් ගන්නවා වගේ ඉසුරු කියනවා. මේ මං කම්පාණි ආසන්න රටා දෙයක් උතර අහන්න කොහොමද කියන්නේ. ඒ මං කයිදු. කිනාට හවුනාලේ වායි. ඒ ගහනවලින් ගානර කහතු ගන්න. මේ දෙවියන් කරුණාන්නේ රාමන අරිට. මේ ගෝණන් අංගාඩි කෙනෙකුට දැකලා නෙවෙයි. සුදාන මේක පිළිවෙල වෙන්නේ මේක කරත් තියෙන්නේ. එන්නට එන්නට හදනවා. මම අකේ කිව්වොත්ලාගේ මුචේ කරත් තමයි. මම සිංහදේශනා කරනවා. අනේ මෙලොව කියන්නේ කියන්නේ. ඒක මංගල සාහකක් වෙනවා කියලා. ඉන්නේ ලකුණු කියන්නේ පොළොවට සුදාන වෙනවනේ. මොකද? අර සම්බන්ධය. සිංහදෙන් නිහාන අවුලට ගන්නවා නම් කුලයට ගන්නවා නම් ලාංගන්නරෙන්න සංසිද්ධා මොකද මේ ප්‍රශ්නේදී එහෙම අතන මෙතන හඳුන් ගන්න කොහොමද කියන්නේ මේ සුවිශේෂ කීතර වචන කොහොමද කියන්නේ ඉතින් සාමිනාන්දා ඉන්නේ අලියන්නේ ආනි කරලා ඉඳලා ගන්නවා මුතු මරණාකාර විදියට කොතන බලපුවම සංගාය බලන්නේ ලකුණු සනන් ඉදිරියට වන්දනා කෙරුවොත් විශේෂම ගන්න තමයි කාර්යය විපස්සනා කරන කේන්දරයි කියන්නේ විහික්‍ය නිරෝධන සංසම ඒකwidetilde කුචිත මුන්තුට මේ මාර්ගපරණය කියලා කීරේ කරන්නේ මේකෙත් ඉන්නේ ලාවේදී ඒක නම් නාම වෙනද දීපු උදාහරණයක් පැත්තට ගලනවා සීලම් දේශනා කරන ආන්දෝලන කරනවාදී මම පිළිගන්න දැනගයි. ඉතාලත් තමයි ළඟේ ඉපස්සේ ආන්දෝලනයේ ඉන්න අයනන්ත දැනෙන්නේ මුදේ ආන්දෝලන කාගේ ඒන් හන්දන අදින් නැති කියලා කතා කරනවා. මේවා අමාරුයි. ලාභයෙන් කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ කාර්යක්ෂමව වඩන්නේ මේ ආන්දෝලනයේ සියලුම නිරාවරණය යන්නේ. සියලුම නිරාවරණය යන්නේ කියලා කියන ඉන්සන්ට දුරන්න තියෙනවා. ඉතිරෙන්නේ අදින්දුන්නේ අනිසාරේ ඒකෙන් බලයෙන් ගතියන ඒක කිසිම අන්තරයක් නැතිව එතන මේ සංවාදයෙන් කන්නේ මා කවුරුද මේවම බලපෑම කියන්නේ ඒක පිට අන්තරයේ කොටගෙන කියන දෙයක් නම් අපි කොච්චර ඉතිහාස සංකේතයක් විලාසයෙන් හිතේට ඉතින් ඒ දුන්නේ සිද්ධ සිද්ධ කියලා යනවා අපි දුරදේ කියන අන්තිතරෙන් කියන ආසකන කතා කරන්නේ ඉතින් එහෙනම් සල් අත්තුන් භාව කරගෙන යනවා කණියන කරුලෙන්නේ යන්තම් ගන්නම් බලන්න අවිලා මේක සත්‍යෝ දුෂසුන් දුෂේ සුරජෝ රසන් දුන්ති උසසනයි පුතුසන් වාසි පවා උත්තරේ අත්තරේ ඉදාඩවලේ තුමන් නිරන්තර කියේ ඒ භාවනාවෙන් ආයසුනේ ප්‍රයසුනේ නම් මේ දුතු මට වැඩි වැඩි කියලා ඇතේ දැනගෙන අන්න මේ වාගිල කරන මට කරගන්න. එච්චරයි. ඉතින් මේ මම අර කලින් කියද්දී බාහිරිකමක් නෑ කරන්නේ. මේ ඇදෙන චුස්තු චුනාටි කරන ගාන නිතරක් නිසනක් නිසනවා. ඒක විශේෂයි. මේ වෙනතුව අරබත් විතරක් මිනිස්සුන්ට ඉන්නවාටි. අපි ඒ විදිහට හැම වෙලාවෙම ශ්‍රේෂ්ඨ වෙන්නේ, සීකරෙන්නේ ඒක නේ ධර්මයක් ආරක්ෂා කරන්නේ. ඒක නිසා භාවනා කරන නැත්නම් ජීව නැත්නම් ඒ සාමාන්‍ය කෙනෙකුට දුක හානියක් සිදුනම් දෙහිටින් ඉන්නේ සින්දර කරන්නේ අරමෝෂණ අපිට කියන්නේ මොන කණිවිඩේ කන්නන අරමුණ සුදුසුයි. අරමුණ සුදුසුයි නම් මේ භාවනා කරන්නේ වැයත් භාවනා කරන්නේ විකාරේ වල භාවනා කරන්නේ ආගමෙන් වල භාවනා කරන්නේ ඒක ඉන්නවා භාවනා කරන්නේ මෙලයන් වල භාවනා කරන්නේ ධර්ම කිනුලක නැත්නම් තරණියන් කරනවා. හරි. ඒ දාට පුදුමෙන් ජෝලි කරගන්නවා. ඒ හැරෙන්නේ මම කන්නේ නැහැ. ඒ කියන්නේ සුවිත අනියතුන අපි විශ්ින් වික්තර රත්නා ආචේ සංකල්පය දුරකට කරන මේ උනාගේ අනිගුණ භාෂාවක් ඇති කරන මේ තුන්සිනේ ඒක කරන්නට පුළුවන් තරම් ඒ අදත් ගන්න අපේ කන්නාඩියක් කරන ඒ ගුරු අපිට ඉන්දියාවෙන් ඉඳන් එන්න දෙනවා කියලා කල්පනා කරලා හදන්න යනවා රකින්න යනවා මනින්න යනවා උගාන් කරන ප්‍රශ්න ගන්නත් අපි මේ දැනට තියෙන සංකල්ප මානසික භාවය අත්දැකීම පැහැදිලිවම තියෙනවා. ඒක නිසා අපි බුදුන් වහන්සේ මේ විදිහට ඉති විද්‍යාවේ මුදලෙන් ශක්තිය ඉලක්කතු පුසුව බලාරිය ක්‍රමයන් සඳහා අතිවිදුණේ වෙන මේ යුතුභාවය අවතරත් අපි ලංකරගන්න ලැබේවා අපිට ආයෙත් නැගෙන අවුරුද්දේ දේශා ගන්න දෙයක් ලැබේවා කියන කතාවක් අපි අත්කරගන්න අපි මේ කාලේ ඒ ක්‍රියා වාසනා වේවා කියන කාරණාවෙන් උන් දේශනා කරන දේශනා කරනවා. මේ පිළිබඳව මේ සූත්‍රයේ තියෙන

පුඤ්ඤං ධම්මෝ විපාකං ධම්මං ආවාරකාරෝ මන්දාරියානාගාමී දුලා පුඤ්ඤං ධම්මෝ විපාකං ධම්මං ආවාරකාරෝ මන්දාරියානාගාමී දුලා පුඤ්ඤං ධම්මෝ විපාකං ධම්මං ඉයං වේනාති මනෝ උස්සාරෝ ඉදං වෝනා ඉදං වෝනා Thank you. ආරණ්‍ය සේනාසනාසී පූජකද ගරු උදේසකට යන්තිය සෝමකල්යයන් වහන්සේ Thank you.